ස්වාමීන්වහන්සේලාට මාර්ගය පිළිබඳව කමඨාන් පිළිබඳව මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එදා ඒක දේශනා කරනකොට මට කියන්න හිතුණා. ඒකට වඩලා පුරුදු කරලා ඒ අත්දැකීම ලැබුණාට පස්සේ කිව්වොත් වටිනවා කියලා ඒක එදා මම කිව්වේ නෑ. ඒ නොකියපු කාරණාව තමයි මේ ඇතිවීම නැතිවීම දකින භාවනා යෝගියා ඇතිවීම දකිනවා. පස්සේ නැතිවීම දකිනවා. සමහර භෞතික දේවල් තියෙනවා මේ දවසට දෙකට නැති වෙන්නේ පාත්‍රයේ ඕදලා හොදලා කවදාද දවසක ගෙවිලා සිදුරු වෙනවා. ඒ සිදුරු වලින් ආහාර බිමට යනවනම් අපිට ඒ පාත්‍රය අයින් කරන්න වෙනවා. නම් පොඩි පොඩි සිදුරු තිබුණාම ඒක කොහොමද පිරිමාගෙන පාවිච්චි කරනවා. සිවුරු අද අපට අලුතෙන් හම්බෙනවා. ඕදලා ඕදලා පොඩ පොඩ පොඩ පරණ වෙලා ඒ නූල් වල අද ඉඩක්සල ප්‍රතිශතය වැඩි වෙලා කාලයක් යනකොට නිකන් පොඩ්ඩක්ම අතින් ඇද්දා තිරෙනවා. ඒක පාවිච්චි කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේ නැතිවීමේ ස්වභාවය මේ අද වෙනවද? එට වෙනවද? ලබන සමාන වෙනවද කියලා කිව්වම එහෙම නේක කාලයක් යනවා. එතකොට මේ නැතිවීම කියලා අපි බලන්නේ මොනවද? නැතිවීම කියලා බලන්නේ අපි හදාගත් එකක්. අදාගන්න හැම මානසිකත්වයක් තුළම වේසක් තියෙනවා. ඇයි? ඒක ඇත්ත නෙමෙයි. නමුත් ඇත්ත තේරෙන්න ඉසල අදා ගන්න ඕනේ. දැනටමත් ඉපදිච්ච සියලුම දෙනා දුක් විඳිනවා. මම සුවපත් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මම සුවපත් වේවා. මම සුවපත් වේවා. මම නිදුක් වේවා. මම නිරෝගී වේවා කියලා වඩනවා. නිරෝගී වේවා කියලා වඩපෑමම නිරෝගිමත් උනාද? ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය කියන සතරමා නිමිති මේ ලෝක සත්‍යයටම පොදු එකක්. සත්තුත් ලෙඩ වෙනවා. අපි නොදැනුවත් එක්ක ලෙඩ වෙනවා. ඒ කට්ටියට රතනී පැදෙනවා. වයසට යනවා. ඒ කට්ටියත් මැරෙනවා. එතකොට මේ ලෝක සත්‍යයටම පොදු ධර්මතාවයක් නම් මේ ලෙඩ වෙන එක ගෞතම තථාගතයන් වහන්සේට ලෙඩ වුණා නෑම බුදුරෙක්ම ලෙඩ වෙනවනේ. ඇයි? එහෙම උන්වහන්සේ ලෙඩ වුණ නැත්තම් මිනිස්සු බලන්නේ එතකොට ලෙඩ වෙන්නේ නැතුව ඉන්න පාරමිතාවක් තියෙනවා. එහෙනම් අපි ඒක පුරුදු කරමු. මිනිස්සු දෘෂ්ටියක් හදනවා. ඒ නිසා තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පාළ වෙනකොට ඒ තරම් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාත් වයසට යනවා. වයසට යන එක නවත්තන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එක සිතුවිල්ලකින් උන්වහන්සේ තරුණකම එහෙම නවත්තන්න පුළුවන්. කරන්නේ නැහැ. වයසට යනවා. ශ්‍රාවකයන්ට පේන්න, ලෝකෙට පේන්න, ලෝක සත්‍යයේ මේ අවබෝධ වෙන පිණිස ලෙඩ වෙනවා උන්වහන්සේ. ලෙඩ වෙනවා. ඒ ලෙඩ සාමාන්‍ය මිනිසෙක් වගේ උන්වහන්සේ විඳවනවා. 이르දි පාලා යටපත් කරලා මැඩලාගෙන සාමාන්‍ය මිනිසෙක් වගේ විඳවනවා. හැමෝම වාගේ මිනිස්සු මැරෙනවා වාගේ උන්වහන්සේත් අවසාන මොහොතේ සියලු ශ්‍රාවකයන්ට අවසාන වචන ස්වල්පයක් කතා කරලා ඒමම සතපෙළ පිරිනවම් පානවා. ඇයි? තථාගතයන් වහන්සේටත් ඒ සතරමා නිමිති පොදු ධර්මතාවයක්. පොදු ධර්මතාවයක්. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම මේ තියෙනවා පවතිනවා. හැබැයි පැවැත්මට කාලයක් තියෙනවා. කාලයක් තියෙනවා. දුකක් අටගත්තොත් යම්කිසි හේතුවක් නිසා ඒක පවතින කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගණන් හදනකොට තපස්වර ගණන් හදනවා ඕනම දුකක් අවමෙන් තප්පර හතක් පවතිනවලු. තප්පර හතයි. ඊට පස්සේ තප්පර හතෙන් ඒ දුක මැඩලාන්න බැරි වුණොත් සංසිඳුම් නැත්තම් ඒ දුක සාමාන්‍ය විනාඩි 7ක් වෙනකන් තියනවලු. විනාඩි 7ක් ඒ දුක සංසිඳුම් නැත්තම් සාමාන්‍යයෙන් ඒක පැය 7ක් තියනවලු. පැය 7කිනුත් ඒක සංසිඳවන්න බැරි වුණොත් වරු 7ක් තියනවලු. දවස් දෙකමාරක් විතර ඒ දුක තියෙනවා. වරු 7කින් බැරි වුණොත් දින 7කින් ඒක මැඩලෙනවා. දින 7කින් බැරි වුණොත් ඒක සාමාන්‍යයෙන් මේ සති 7කින් දුක නිවෙනවා. සති 7කින් නිවු නැත්තම් මාස 7ෙන් ඒක යනවා. මාස 7නුත් ගියේ නැත්තම් කුප්පරිම අවුරුදු 7යි. ජාතික ප්‍රශ්න, ජාත්‍යන්තර ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න, නැති ප්‍රශ්න, තියෙන ප්‍රශ්න, දුර ප්‍රශ්න, ළඟ ප්‍රශ්න, ඇති වෙච්ච ප්‍රශ්න, නැති වෙච්ච ප්‍රශ්න ඕනම ප්‍රශ්නයක්. අවුරුදු 7න් ඉවරයි. අවුරුදු 7කට කලින් තිබිච්ච රටේ ප්‍රශ්න අද තියෙනවද? අවුරුදු 7කට කලින් මට තිබිච්ච ප්‍රශ්න මට තියෙනවද? ඇයි? එහෙම තමයි මේ අනිච්ච ධර්මතාවය. හැමදේම නැති වෙනවනේ. ඒකට අරවත් එක්ක නැති වෙලා යනවා. මේ ධර්මතාවය යම්කිසි භාවනා යෝගියාට කිව්වම එයාට ඒක මේ දරා ගන්න බෑ. අර ලොරියකට කන්ටේනර් එකේ බඩු පටවනවා වගේ. කන්ටේනර් එකක් කියන්නේ ලොරි හතරක බඩු. අපි යටත් පටවලා උඩත් පටවලා පිටිපස්සෙත් එල්ලලා මලු ගාලා ඇන ගාලා වටේම ලොකු ලොකු උර වලින් එල්ලලා කොහොමරි කන්ටේනර් එක පටවනවා. ස්ටාර්ට් කරාට යන්නේ නැහැ වානේ. ඇයි? ඒකේ ඉන්ජින් ජාර්තාව මදි රෝදේ කරකණ්ඩයි බර වැඩි. ඒ නිසා අපි ලොහියක ප්‍රමාණය පටවලා කියනවා මේක තමයි කන්ටේනර් එකේ බඩු. කන්ටේනර් එකේ බඩු කියලා කිව්වා මිසක් කන්ටේනරේම බඩු කියලා කියන්නේ එහෙනම් තව තියෙනවා. රාහත් වෙනකන් මාර්ගය සම්පූර්ණයෙන් දන්නවද යා? නෑ. චතුරාර්ය සත්‍ය මොනවද කියන්නේ? දුක දුකට හේතුව දුක නැති කරන මාර්ගය දුක නැතිවීම. මාර්ගය සම්පූර්ණයෙන් දැනගත්තාම තමයිලු දුක නැති වෙන්නේ. ඇයි? මාර්ගේ ටිකක් දන්නවනම් ඒ ටිකටනේ නිවෙන්නේ. එහෙනම් දුක නැති වෙන්නේ දුක සම්පූර්ණ නැති වෙන්න නම් හරියටම සම්පූර්ණ මාර්ගයම එයා දැනගන්න ඕනේ. එහෙනම් කවදාද එයාගේ දුක සම්පූර්ණ නිරෝධ වෙන්නේ? රාහත් ඵලයෙන්. රාහත් ඵලයෙන් තමයි දුකෙන් එයා නිදහස් වෙන්නේ. එතකන් දුකෙන් නිදහස් වෙන්න බෑ යට. ඇයි? ප්‍රතිසතයක් එයා දුක් විඳිනවනවා. භෞතික විඳවනවා. මානසික ස්පර්ශවල වේදනාවෙන් විඳවනවා. ධර්මානුකූලව මේක දැකලා දැකලා විඩාවටපත් වෙලා විඳවනවා. චෛතසික වලින් පොර බදලා විඳවනවා. මේ විදිහට එයා එක එක භූතයන්ට සාපේක්ෂව එයා විඳවනවා. එහෙනම් මේ ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය තුල අපට විඩාවක් ඇති වෙන්නේ ඇයි කියලා බැලුවාම අපි මේ නැති වෙන්න කලින් නැති වෙනවා කියලා එකක් හිතනවා. නැති වෙන්න කලින් මේ හිතන්නේ. මේ ගා කවදාරි තින් කඩම් වැටෙන කවදාරි කඩම් වැටෙනවා දැන් වැටුණාද එන නැති එකක් නෙවෙයි තන්නේ වරදක් නෙමෙයි ඒක වරදක් නෙමෙයි ඇයි අපේ සිතට සම්මාව පුරුදු කරනවා දැන් සම්මා දිට්ඨියෙන් දකින්න සම්මා දිට්ඨියෙන් දකින්න කවුද මේ කියන්නේ තථාගතයන් වහන්සේ දකින්න කියන වචනය ඒ ඒ තැන පොතේ තියෙන වචනය වර්තමාන එකක්ද අනාගත එකක්ද කියලා කියවම මේක අනාගත එකක් වර්තමානයේ පේනෝනේ. එහෙම කිව්වේ නෑ. සම්මාවෙන් දකින්න. සම්මාවෙන් අසන්න. ඒ කියන්නේ මින් ඉදිරියට ඇවුනොත් කහගන්න කියන එක කියන්නේ. <clears throat> සම්මාවෙන් වැඩහින්න. සම්මාවෙන් සිතන්න. එහෙනම් හිතනවනම් යමක් සම්මාවෙන් හිතා ගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තාමේ තුන් නැහැ. හිතනවනම් හිතන්න ඕන නම් ඒක සම්මාවෙන් හිතා ගන්න. ඒ වගේ දැන් අනාගත කාලය වර්තමානයේට අපි භාවිතයට ගත්තට ඒක තුලින් කෙලස් නිරෝධ වෙනවා. ආශ්‍රව දුරු වෙනවා. සිත ක්‍රමානුකූලව ප්‍රඥාවටපත් වෙනවා. අපේ දුර්වලකම් අඩුපාඩු අදා ගන්නවා අපි. නිර්මාණය වෙන කර්ම ප්‍රතිසතය හවම වෙනවා. එහෙනම් මේ මාර්ගය නිවැරදි. හැබැයි හැමෝටම තථාගතයන් වහන්සේ එහෙම දේශනා කරලා තියනවද? නැහැ. සමහර අයට දීලා තියෙන කමටන් ආත්මසීම වෙනස්. එහෙනම් මේ කමඨානත් ප්‍රාථමිකව අපි ගත්තාම ඇති වෙන එක නැති වෙන එක දකින්න කියනවා. ඇති වෙන එක දකින්න පුළුවන්. ඒක තුළ විඩාවක් තියනවාද? හොඳට බලන්න ඇති වෙච්ච එක දකින්නකොට තේට්ටුවක් දන්න නැහැ. ඇයි? ඒක ඇති වෙලා. ඒක ඇති වෙලා. ඒක දැන් තියෙනවා. එහෙනම් ඒක ඇත්ත. ඇත්ත දැනගන්නකොට සිත නිවෙනවා. බොරුව දැනගන්නකොට සිත කැළඹෙනවා. ඒ නිසා තමයි මුසාවාදා වේරමණී කියලා බුදුහාමුදුරු දේශනා කළේ. පරම සත්‍යං වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිසිම බුදුරේ කියන්නේ නැණි. පරම සත්‍ය දැනගන්නා වූ ශික්ෂාපදයෙන් මේ ආරසා කරන්න. පරම සත්‍ය දැන ගැනීම වැළකෙන්නේ. ඇයි සිත කැළමෙනවා? එimhe කියන්නේ පරම සත්‍ය දැනින්න දැනෙන්න එයා නිවෙනවා. හතුරෙක් ඉන්නවා. ඒ මනුස්සර කවදාද මං ගානෝ? කවදාද ගානෝ? ගාන්න නැතුව මම මේ භවයේ අවසන් උස්ම එලන්නේ. මේ මිනිස්සු වෛර බඳගෙන. ඒක නේ ජම්ම වෛර. ජම්මේ කියලා කියන්නේ එයාගේ ආයුස් කල්පයේ මේ වෛරය තියෙනවා. පස්සේ යට හිතෙනවා මෙයා පෙර භවයේ තාත්තා. යම් කිසි ජන කේන්දරයක් බලන්න ගියාම එයා කියනවා මෙයා පෙර භවයේ තාත්තා. ඒ පෙර භවයේ තාත්තට යුතුයකම් කළේ නැහැ. ඒ තරහා තමයි තාත්තා පරිමාන්නේ. එහෙමද මගේ තාත්තද? මොකක්ද නම? නන්දසේන. පෙර භවයේ තාත්තා. දැන් එයාට පුළුවන් දෙයක්ම පලියන්න. එයා බලනවා නේ මගේ තාත්තා නෑ. ගාන්නේ මේ භවයේ අවසාන උස්ම එළනකම් මගේ තාත්තර මං අත්සන්න. දැන් අර මානසිකත්වෙ මොකද උනේ? වෙනස් වුණා. සත්‍ය දැනගත්තාම වෙනස් වුණා. එහෙනම් මේ ලෝකේ සියලු සත්වයෝ අපේ දෙමව්පියෝ, දූ දරුවෝ, ඥාතියෝ, සහෝදරයෝ හතුරෙක් නෑ. ඒ පරම සත්‍ය දැනගත්තාම එයා නිවෙනවා. එකෙන් කැල හොරකම් කරනවා. මොනවා කරන් පෙර භවයේ තාත්තා දරුවන්ගේ දෙයට අයිතියක් තියනවා ගන්න. ගන්න ගන්න කමන්න ගන්න. අරකට ගන්න. බාඩුවේ ඉන්න අය මොකද කියන්නේ? මිනිස්සෙක් ඉන්න එයා දන්නේ මේ දෙමව්පියෝ කියලා. මිනිස්සෙක් ඉන්න එයා දන්නේ මේ ලෝකේ ඉන්න අපේ ඥාතියෝ කියලා. හොරකම් කරනවා. හැබැයි එයා පරම සත්‍යයක් දන්න. මොකද්ද? ගෙනියන්න බෑ. මේ ලෝකේ කිසිම දෙයක් සක්විති රජුරවන්ටවත් රූපේලා ගෙනියන්න බෑ. ගෙනියන්න බෑනේ. ඉතින් ගෙනියන්න ඔයාලට පුළුවන් නම් ගෙනියන්න ප්‍රශ්නයක් නෑ. අර බකට් එක ගෙනියන්න. ඔයාලට පුළුවන් නම් ගෙනියන්න. හැබැයි මට ගෙනියන්න බෑ. ඒ නිසා මම ඒක නඩත්තු කරන්නේ නෑ. තියන්න කියන්න ඇයි මට ගෙනියන්න බෑ. පුළුවන් ද ගෙනියන්න? අරකට අරන් යන්නකෝ. ප්‍රශ්නයක් නෑ. ඇයි? එයා පරම සත්‍යයක් දන්නවා. ඔරාගේ පස්සෙන් පන්නන්නේ. පැමිණිල්ලක් දාන්නේ නඩු කියන්නේ. ගාගණ්ඩ යන්නේ. විවේචනය කරන්නේ ඇයි? ගෙනියන්න බෑ කියලා පරම සත්‍යය දැනගත්ත නිසා ඒකට සාපේක්ෂව යනිවෙනවා. සියලු සත්වෝ අපේ පෙර භවයේ දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ දරුවෝ කියලා ඒ පරම සත්‍ය දැනගත්ත කෙනා ඒකට සාපේක්ෂව නිවෙනවා. ඉතින් ආගෙන ඉන්නවා. ඔබ වහන්සේ hina වෙවි ඉන්නේ උන්වහන්සේ බයිනකොට. හේතුඵල ධාමනේ හාම්බුරුනේ. අපි බැන බන්නේ නැතුව අපට බැනුම් එන්නේ නැහනේ. උන්වහන්සේ බයිනවා නෙමෙයි. මම කරපු අඩුපාඩු මට පේන්නේ. මමත් ඕම තමයි බනින්න ඇත්තේ. මමමයේ මගේ දුර්වලකමමයි එන්නේ. වෙන ඒ උන්වහන්සේගේ එකක් නෙමෙයි මගේ එකක් ඒක. මා වෙන්නේ නැති ඇයි දන්නේ? උන්වහන්සේ පරම සත්‍යයක් දන්නවා. හේතුඵල ධහමෙන් ලෝකේ දකින පරම සත්‍යයක් දන්නා උන්වහන්සේ. ඒ සත්‍යයට සාපේක්ෂව උන්වහන්සේ නිවෙනවා. එහෙනම් පරම සත්‍ය දැනගන්න දැනගන්න සිතට මොකක් සිද්ධ වෙයිද? එයා නිවීම කරා ගමන් කරනවා. අර පිපාසෙන් ඉන්න සත්තු වතුර තින දිශාවට ගමන් කරනවා වාගේ ඒ ආර්ය කෙනාගේ සිත පරිණිරවාණයට ගමන් කරනවා. පිරිණිවීම බලා ගමන් කරනවා. දිනුම් කනුවට අර දුවන්නේ කට්ටිය දාවකේ අන්න ඒ වගේ ඒක දුවනවා. නිවනට නිවනට කිට්ටු වෙනවා යා ක්‍රමානුකූලව. එහෙනම් මේ පරම සත්‍ය කියන කාරණාව දැනගන්න දැනගන්න මේ ඇලීම් ගැටීම් වලින් ලෝභ දේශ මොහ වලින් බැඳීම් වලින් එයා නිදහස් වෙනවා. නිදහස් වෙනවා. ඒ කාලේ පොඩි තාපසයෙක් හිටියා තරුණ තාපසයෙක්. එයාට එකපාරට හිතනලු මේ ගෙදර යන්න ඕනේ කියලා. එයා ටිකක් එහෙම බැඳීම් එක උත්සාහන කාලයක් දෙමව්පියොත් එක්ක හිටපු කෙනෙක්. එයාට ඒ බැඳීම තියෙනවා. ටිකක් ලොකු වෙනකේ අඳුරගත්ත දෙමව්පියෝ. ඒ නිසා ඒක මතක් වෙනවා. ඊට පස්සේ ගුරුවරයා කියලා තිනවා පුතා යන්න. ගිහිල්ලා දෙමව්පියෝ අම්බෙලා කතා බහ කරලා සතියක් විතර ඉඳලා එන්නකෝ. ගෙදරට යනවලු. ගෙදරට යනකොට මෙයාට මේ ගේ පේන දුර ඉඳලා නැවතුණා. කල්පනා කරනවලු. මේ බැඳීම කඩන්න නේද මම මාන උනේ. මේ බැඳීම කඩන්නේ මම තපස්කම රකින්න ගියේ. තපස්කම රකින්න ගිය ඕක කඩනම් ආයි ඕක නඩත්තු කරන්නේ ඇයි? මේ නිසා නේද මේ ලෝකේ දුක හටගන්නේ. ඒ දුක නිවන්න නේද මම මාන උනේ. පවිදිකම කරන්න ගියේ. තපස් කරන්න ගියේ. ඒතකොට ඒකම නඩත්තු කරනවා. ඒතකොට ඇයි මම තපස් රකින්න ගියේ? තේරුමක් නැහනේ. වැරද තේරුණා. මොකද ඒ වරද? පරම සත්‍යයක් එයා තේරුම් ගත්තා. එයාට අවශ්‍ය දේ මොකද්ද කියන පරම සත්‍ය තේරුණා. එයාගේ මහානකමේ හරය කියන පරම සත්‍ය තේරුණා. තපස්කම මොකද්ද කියන සත්‍ය තේරුණා. එහෙමම ඇරුණ අනිත් පැත්තට ගියා. අදටවත් ඒ දෙමව්පියන දිශාව බලන්නේ කොහොමද ඒ පරම සත්‍යයෙන් නිවිච්චටි? ඒ බැඳීම් කැඩිච්චටි? අද අපේ ජීවිතේ එක තියනවාද? දවසකට එක වතාවක් ආවේ නැහැ. කමන්නේ. ශ්‍රේෂ්ඨයි. සතියට එක වතාවක්වත් මතක්ුන්නේ නැහැ කියන්න පුළුවන්ද ගම? මාසයකට එක සැරයක්වත් මතක් වෙන්නේ නැහැ කියන්න පුළුවන්ද? මාස 3කට සැරයක්වත් මතක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? මේ මාන ජීවිතේ దేవතාවක් මතක් වුණා. එහෙම කියන්න පුළුවන් බෑනේ. පැයෙන් පැයට මතක් වෙනවනේ. ඒ අඩරුවෙන් කෙනෙක් දැක්කාම ඒ තුලින් අපේ අම්මා පේනවනේ. වයස කෙනෙක් කොහොම යනකොට කළුවට කිරියම්ම මේ වගේ තමයි කිරියම්මයි tie. චීත්‍ය කන්දා අපේ මේ අත්තා මේව තමයි tie. මොකක්ද දන්නේ ඉන්නේ? ඒ කියන්නේ තාපසයා තාම පරම සත්‍ය තේරුම් ගත්තේ නැහැ. රාගයේ ඇතිරෙන්න ඇතිරෙන්න එයාගේ ඉන්ද්‍රියන් දුර්වල වෙන්නේ නැද්ද? එයා වයසට යන්නේ නැද්ද? එයාගේ ශක්තිය අඩු වෙන්නේ නැද්ද? එයාගේ මතක ශක්තිය අඩු වෙන්නේ නැද්ද? ප්‍රඥා ධාරිතාව අඩු වෙන්නේ නැද්ද? එයාගේ ඒ චරිතය පිරියෙන්නේ නැද්ද? මේ හැම දේ තුලම තියෙන යථාර්ථය තේරුම් ගත්තාම එයා Brahmacharyaව රකින්නවා. කවුරුත් යාට කියන්නේ රකින්න කියලා. ඇයි? ඒ සත්‍ය තුලින් එයා නිවෙනවා. ගෙනියන්න බෑ කියලා දැනගත්තාම එයා හොරකම් කරන්නේ තියෙනදී ආරක්ෂා කරන්නෙත් නෑ. කවුද කිව්වේ යාට හොරකම් කරන්න එපා කියලා? සිල් දුන්නාද නෑ? කවුරු සිල් දුන්නේ? එහෙනම් හොරකම් කරන්නේ නැත්තේ. ගෙනියන්න බැරි නිසා එයා ගන්න. කොහොමද පරම සත්‍ය එයාගේ සීලය ආරක්ෂා කරව නැටි? මෙන්න මේ විදියටයි පරම සත්‍ය තුලින් යම් කිසි කෙනෙක් නිවෙන්නේ. මේ කතාව තථාගතයන් වහන්සේලා දන්න නිසා මේ පරම සත්‍යයට සීලයක් යොදවන්නේ නැහැ. පරම සත්‍ය දැනගන්න එපා කියලා සීල් දෙන්නේ බොරු කියන්න එපා. බොරුව පුරුදු කරන්න එපා. බොරුව නඩත්තු කරන්න එපා. බොරුවට ජීවත් වෙන්න එපා. බොරුව නිර්මාණය කරන්න එපා. ඔහොම තමයි සීල් දීලා තින්නේ. මුසාවාදා වේරමණී කියන්නේ ඒක තමයි. ඇයි බොරුවට මිනිස්සු නිවෙන්නේ කැළඹෙනවා කලබල වෙනවා පිරියනවා රණ්ඩු කරගන්නවා වෛර බැන බොරුවට බොරුවට ඒ බොරුවෙන් අටගන්නෙම බොරුවනේ ඒක තමයි වෙලා තියෙන්නේ එතකොට මේ ඇතිවීම නැතිවීම දකින භාවනා යෝගියා මේ ඇත කියලා එකක් තියෙනවනේ ඇත ඇති වෙලා තියෙනවා ඒක ඇත ඇත කියන්නේ තියෙනවා ඒ තියෙන දේ ඇත්ත ඒක දැන් පේනවා. ඇයෙනවා, දැනෙනවා, අල්ලලා බලන්න පුළුවන්. ඒ නිසා ඒකට යා කම්පා වෙන්නේ ඇයි? ඇත්ත කියන්නේම නිවීම. පරම සත්‍ය කියන්නේ ලෝක සත්‍යයේ සිත නිවන එකක් ඒක. හැබැයි නැති වෙනවා කියලා එකක් කියනවා නේද? ඒක තාම අටගත්තේ නැහැ. ඒක තාම ක්‍රියාත්මකුන් නැහැ. ඒ නැති එකක් යා හිතන නිසා දැන් එතන බොරුවක් තියනවද නැද්ද? ඒ නිසා තමයි මේ ඇතිවීම නැතිවීම දකින භාවනා යෝගියාට කාලයක් යනකොට තේට්ටුවක් දැනෙනවා. කලකිරෙනවා. ඒක තුල මෙයා ප්‍රීතියක් නැහැ. ඒක ඉරියව්වක ඉන්න බෑ නිකන් කුටි ඇතුලේ ඉන්නත් බෑ එළියේ ඉන්නත් බෑ ටිකක් ඇවිදලා යන්න ඕනේ එහෙම ඇවිද්දත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා යට තේරෙනවා අර ටිකේ ඒ ගියාම තවත් ප්‍රශ්නනේ ඒක හරියන්නේ නැහැ ඒතකොට මෙතන ඉන්නත් බෑ අතන ඉන්නත් බෑ මොකද්ද වෙලා තින්නේ එයා වාඩි වෙලා මොකවත් ආන්න කල්පනා කරන වැරදිච්ච තැන කොතනද මම ඇතිවීම බැලුවා උදේ එතන ප්‍රශ්නයක් තිබුණේ නැතිවීම බැලුවා එතන එතන ප්‍රශ්න තිබුණා වාගේ. දැන් එයා ගවේෂණය කරනවා එයාට වැරදුනේ කොතනද කියලා. දැන් රුපියල් 100ක් අරගෙන පොලේ ගිහිල්ලා බඩමුට්ටු හතරක් ගන්නාම එයා ගණන් හදනවා ගෙදර ඉඳලා. මේක රුපියල් 10යි, මේක 15යි, මෙහෙමයි මෙහෙමයි කියලා ගණන් හදලා 80ක් යනවා ගන්න. 100ක් තියෙනවා 20ක් ඉතුරු වෙනවා. ගෙදර ඇවිල්ලා ගමන් බලන 18යි තියෙන්නේ. දැන් 18ක් තිබුණා කියලා යා නිකන් ඉන්නවද නෑ? හරි. පොලට ගියා කොස්සක් ගත්තා 20යි. ආල් කිලෝ එකක් ගත්තා රුපියල් 10යි 30යි. එතකොට මේ තව මොනවද ගත්තේ? ඔව් මම ගණන් අදලා අදලා බලනකොට ගාන හරි. හැබැයි රුපියල් දෙකක් අඩුයි. ආපහු ගන්න ගාන හදනවා. ආපහු මුලින් ඉඳලා බලනවා. අතන මේක ගත්තා. අයිස්ක්‍රීම් එකක් කෑවා. රුපියලයි. මගේ යාළුවා ආවා එයාටත් අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා. අරිනේ රුපියල් දෙක. ඒක ගානට එකතුන්නේ. දැන් එයා කියන එන හරි. 82යි ගාන. 80 අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. ඒ ඒක ඒකත් එක 82යි. එහෙනම් භාවනා දැන් බලන්න රුපියල් දෙකක් නැති වුණාම ගිනුම ආයතනයේ ගිනුම හදනකොට සතපනා කඩුනාම accountant ලගෙදර යන්නේ කට්ටියම වාඩි වෙලා ඉඟුරු ප්ලේන්ටියක් අදාගෙන කට්ටිය පෑ ගන්න කාප මුලෙන්ද ලදනවා එයාට චෙක් එකක් දුන්නාම එයාට මෙච්චර ගියා ඕම හදලා හදලා සතපනා හොයා ගන්නවා මොකද කාරණාව ගණන් හදනකොට සතපනා කොටලා රෝල් වෙලා ගියා මතක් වෙන එක ගිහිල්ලා පුටුව යට අත දාලා සතපනා අරගෙන හරි දැන් ගන්න හරි එහෙම gedera යන්නේ සතපනා ඒක ඒකට මොකද්ද උනේ හොයා ගන්නවා එතකොට පුතේජන ලෝකේ ඉන්න මිනිස්සු Tamanට කැළඹීමක් ඇති වෙනකොට පීඩනයක් ඇති වෙනකොට මුලින්දලා හොයලා අර පයිල් ඔක්කොම පෙරලලා ගානට ගණන් අදලා හරියට හයවැය පියවලා ලස්සනට බැලන්ස් කරනවා නම් පොළේ ඉඳලා ඇවිල්ලා මිනිස්සයා පෑ ගාන කල්පනා කරලා ඒ වියදම් ටික හරියට කල්පනා කළ එක විසඳනවා නම් තාපසයක් ওই විදිහට දෙන්න ඕනේ. තාපසයා ඊට වඩා දක්ෂ වෙන්න එපා. කොතනද වැරදුනේ? තරහා ගියා. හරි. ප්‍රශ්නයක් නැහැ. කොතන තරහා ගියේ? අර ස්වාමීන් වහන්සේ ආව මම කිව්වා කෝප්පය අතනින් තියන්න කියලා උන්වහන්සේ මෙතනින් තිබ්බ එක වැටුණා කඩුණා. මම හතනින් තියන්න කිව්වා මිසක් පරිස්සමෙන් තියන්න කිව්වද? පරිස්සමෙන් කෝප්පේ තියන්න කියලා කිව්වා නම් උන්වහන්සේ පරිසන්දනකින් තියනවා. මම පරිස්සමෙන් තියන්න කිව්වේ නෑ. හතන තිබ්බොත් පරිසම් කියලා මම එකක් හිතාගෙන හිටියා. ඒ නිසා මං අතනින් තියන්න කිව්වා. පරිස්සමෙන් තියන කතාව මං උන්වහන්සේ දැනුවත් කළේ නෑ. එහෙනම් උන්වහන්සේගේ නෙමෙයි වරද මගේ. කොහොමද ඒක ඒක ඒක අවුෙච්ච ඇටි ඒ ඒ මගේ වරද මම දැක්කේ නෑ කෝපයක්වත් පිළිවෙලට තියන්න බෑනේ මේ ආයස්මතුන්ට කියලා උන්වහන්සේගේ වරදක් කියලා දැකලා අවිද්‍යාවේ අරුණාන්තයට බැන්නා ඕන් ගවේෂණය කළාම අර රුපියල් දෙක හොයාගත්තා වාගේ Tamanට තරහා ගිය තැන හරියටම හොයාගෙන ඒක නිවැරදි කරනවා රාගයක් ආවා පින්ඩ පාත යනකොට මොකක්ද දන්නේ කියලා වළඳලා වාඩි වෙලා ඒක හිතනවා පිණ්ඩපාතේ යතන්ට ගියා. පිණ්ඩපාතේ දුන්නා මේ මෑණියෝ. රාගයක් ආවේ නැහැ. ලෝභයක් නැහැ. ආශිර්වාද කිසිම වචනයක් කිව්වේ නැහැ. ශ්‍රේෂ්ඨයි. ඒ චරිතේ ශ්‍රේෂ්ඨයි කියලා කිව්වා. එතනින් ගියා තවත් අම්මා කෙනෙක් ආවා. එයාත් දානි දුන්නා. නෑ ප්‍රශ්නයක් නෑ. එතනින් ගියා පිරිමි කෙනෙක් ආවා. එයාත් දුන්නා දානි ප්‍රශ්නයක් නෑ. වාහනයකින් නවත්තලා පිරිමි කෙනෙක් කියලා දානි දුන්නා. ඒකත් ප්‍රශ්නයක් නෑ. අතන තමයි ප්‍රශ්නේ ආවේ. කෑන කෙනෙක් ආවා ආර්යටම හරි. දානෙ නෙමෙයි ගත්තේ එයාගේ තරුණකම ගත්තේ. දානෙ දිහා බැලුවේ නෑ එයාගේ තරුණකම දිහා බැලුවේ. අර වයසක කට්ටිය දිහා එහෙම බැලුවේ නෑ. ඕම් දැක්ම තුලින් දෝෂයක් අටගත්තා. නිවැරදි දැක්ම වැරදි දැක්ම බවට පත් වුණා. ඒක අවිද්‍යාව වුණා. ඒ අවිද්‍යාව තමයි රාගයේ බවට කෙලෙසේ බවට පත් වෙලා ඕම් වැරදිච්ච තැන. එහෙනම් මම 100න් හිටියේ නෑ. බලන්න මේ වැරදිච්ච තැන අල්ලගත්ත හැටි. ඒක නිවැරදි කරනවා. නැවත පින්ඩපාත යනකොට ඒ වගේ 500ක් ආවත් මම තාපසයා මට අයිතිය තියෙන්නේ දෙන කෙනා දිහා බලන්න නෙමෙයි දෙන දේ මොකද්ද කියලා බලන්න. ඇයි? මට යුතුයද? මට ඒක ගැළපෙනවද? මට ඒක වළඳන්න සුදුසුද? ඒක විතරයි මට අයිතිය තියෙන්නේ. එහෙනම් ලැබෙන දේ විතරයි මම බලන්න ඕනේ. දෙන කෙනා කවුද කියලා මම බලන්නේ නැහැ. ඕන් අදාගත්තා. පවුරුන්දට රාගෙන්නේ නැහැ. මේ දක්ෂකම තාපසයට නැත්තම් තාපසයා කොහොමද rahat වෙන්නේ? එයාව rahat කරන්නේ කොහොමද? කරන්න ක්‍රමයක් නැහැ. ඇයි එයා ඒ වැරදි නැත්නම් අඳුරගන්නේ නැහැ, නිවැරදි කරගන්නේ නැහැ. ඒ නිසා හැමදාම ඉපදිලා ඉපදිලා දුක් විඳිනවා. ඇතිවීමයි නැතිවීමයි දකින තාපසයා. ඒක පුරුදු කරන තාපසයා දැන් පීඩණයකටපත් වෙලා. ඇති වෙච්ච එක තියෙනවා ප්‍රශ්නයක් නැහැ. නැති වෙච්ච එක නැහැ. ඒක නැති උනායි කියලා මම හිතනවා. මම හිතන්නේ. මේවා කවදාරි කඩම් වැටෙනවා. කවදාරි වැටෙනවා. එහෙම කියලා මමයි හිතන්නේ. වැටුණාද? නෑ. අපි හැමෝම ඉතින් කවදාරි ඉතින් අපවත් වෙනවනේ. කවදාරි අපවත් වුණා. දැන් අපවත් වෙනවද මේ කතා කරන්නේ? තාම පණ තිනවනේ. එහෙනම් මම එකක් හිතාගෙන ඉන්නවා. ඒ මම හිතපු සංකල්පයට තමයි දුක දැන් ඒ දුක පස්සේ දැන් එයා වෙනස් කරන්න ඕනේ කවටාන. කොහොමද වෙනස් කරන්නේ? ඇති වෙන්නෙම නැති වෙන්න. නැති වෙන්නෙම තව එකක් අට ගන්න. දැන් එනවද නැහැ. ඇයි? අටගන්නේ අටගන්නේ නැති වෙන්න. එහෙනම් ඒ නිර්මාණය තුල නැතිවීම තියෙනවා මිසක් නැතිවීම කියලා වෙනම එකක් අදන්නේ එහෙනම් වෙනම එකක් අදපු නිසා ඇතිවෙච්ච කම්පණය තුනී වෙලා යනවා. එයා දැන් පරම සත්‍යයක් දන්නවා. මොකද්ද? නැතිවෙච්ච එකක් හදන්නේ. ඇතිවෙච්ච එක තුලම නැතිවෙච්ච එක දකිනවා. එහෙනම් ඇති වෙච්ච එක තියෙනවනේ. ඒක ඇත්තනේ. ඒක තුලම නැති වෙච්ච එකක් තියෙනවනේ. ඒකත් ඇත්තනේ. දැන් පරම සත්‍ය දෙකක් නේ මෙතන තියෙන්නේ. දෙකෙන්ම නිවෙනවා යා. කලින් මොකද යකලේ ඇති වෙච්ච එක ඇත්තයි කියලා දන්නවා. ඒක ඇති වුණා කියලා දන්නවා. නැති වෙච්ච එක යා වෙනම හදාගත්තා. ඒක කමඨාණක්. ඒක වරදක් නෙමෙයි. ඇයි මේ මාර්ගය වඩන්න සංසාරයෙන් කෙලෙස් නිරෝධ කරන්න අපි කමඨාණක් වශයෙන් ගන්නෙ ගොඩාක් දුරට නැති එකක් තමයි. ලෝකේ හැමදේම යාපත් අයාපත් කියලා තියෙන හොඳ නරක කියලා තියෙනනේ දුක සැප කියලා දෙකක් තියෙනනේ හැබැයි අපි නැති එකක් ගන්නවා මොකද්ද සියලු දේම මට වෙන්නේ යාපතට එහෙනම් පොළු පාර වැදෙන උදේ යාපතටනේ දාහන ලැබුණේ යාපතටනේ අර ස්වාමීන් වහන්සේ වහන්සේට බැන්නේ හොඳටම ඒකත් යාපතටනේ යාපත් අයාපත් කියලා දෙකක් තියෙනවා ලෝකේ අටලෝ දාමට අනුව දුක සැප කියලා තථාගතයන් වහන්සේ ශ්‍රී මුකෙන් දේශනා කරන්නේ. එහෙම දෙකක් තියෙනවා කියලා. අපි මොකදක නෑ එකක් තියෙනවා. මොකද්ද? හැමදේම යාපතටනේ. අයාපතට මොකවත් වෙන්නේ නෑ. එහෙම එකක් නෑ. ඇයි අයාපතක් තියෙන හැබැයි අපි එකක් අදා ගන්නවා. ඒ හදාගන්නේ මොකටද? අපේ පිරිණිවීම පිණිස. ඒ සම්මා කම්මන්තේට සම්මා දිට්ඨියට සම්මා සෝතේට සම්මා සතියට අපි එකක් අදා ගන්නවා. එක කමඨං කියලා කියනවා. කමඨං කියන්නේ ඒක තමයි අදාගෙන වඩන එකක්. එතකොට අපි මේ අදාගත් එකක් නැති වෙනවා කියලා හදාගත් එක ඒක නැති නිසා ඒක තුලින් විඩාවක් ඇති වෙනවා. පීඩනයක් ඇති වෙනවා, කම්පාවක් ඇති වෙනවා. අපි දැන් මොකද කරන්නේ? අපි අදාගන්නේ ඇති වෙන්නෙම නැති වෙන්න. ඒ කියන්නේ ඇතිවීම තුල නැතිවීමක් තියෙනවා. නැති වෙච්ච එක වෙනම දකින්නේ ඒක තුලින් දකින්නේ. ඇති වෙච්ච එක පේන්නේ කොහමද? ඒ විදිහටම නැති වෙන එකක් දකිනවා. ඒකෙන්මයි දකින්නේ. කවදාරි නැති වෙනවා කියලා දකින්නේ හැමදේම නැති වෙනවනේ කවදා මේක නැති වෙන්න තමයි ඇති උනේ. එතන මේක නවත්තනවා. එතනින් එයාට යන්න දෙන්නේ නැහැ ධර්මතාවයට. ඒ නිසා ඒ භාවනා යෝග්‍යය පරම සත්‍ය තුලින් නිවෙනවා. අර ඇත්ත දැනගන්නකොට පෙර භවයේ අපේ දෙමව්පියෝ කිව්වම අර අතුරගෙන් පලි ගන්න එක නවත්තලා තාත්තනේ මොනවාරි කරලා ගියාද පලිනේ ගත්තාද ඉඩමනේ මායිමනේ කමන්නේ තාත්තනේ අඩි දෙකක් ගත්තේ තව ටිකක් ගත්තාද ප්‍රශ්නයක් නැහැ අපේ තාත්තනේ අඩි දෙකක් ගලවලා තවත් මෑන් හිටවන අතරක් දෙනවා තාත්තට දෙකක් බෑ අතරක් දෙන්නේ තාත්තේ මේ මොනසේ කල්පනා කරන මේ මොනසේ ගොළු හොඳ නැද්ද ඊයේ නඩු කියනවා කියලා කිව්වා අද එකපාරට ඇවිල්ලා කියන තාත්තේ දෙකක් දෙන්න බෑ හතරක් ගන්න ඕනේ. ඉන්න කල්ලා මෙහෙන් හිටවනවා. ඒ මනස නඩුදායිද අපට? ඒ මනසට ලැජ්ජා හිතෙනවා. ඇයි? පරම සත්‍ය තුලින් ගැටීම නැහැ. පරම සත්‍ය තුල හැලීම නැහැ. එයා නිවෙනවා. කමඨාන වැරදෙනකොට වැරදෙන තැන කොතනද කියලා දැක්කාම එයාට තේරෙන තැන කොතනද මුලාවක් දිනනවා. අවුෙච්ච නැති තැනක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. කෙලෙස් නිර්මාණය වෙන තැනක් තියෙනවා. ඒ නිසා තමයි මේ දුක දැනෙන්නේ. එවිඩාව දැනෙන්නේ. ඒක නිවැරදි කරන්න ඕනේ. ලෝකයේ සියලු දේවල් ඇති වෙන්නේ නැති වෙන්න. නැති වෙන්නේ තව මොනාර එකක් ඇති වෙන්න. තව මොනාර එකක් කියලා කිව්වා මිසක් ඒකම නැවත ඇති වෙනවා කියලා කිව්වද නැහැ. අටුව කඩලා පුටුව හදන කතාවක් අපි අහලා තිනවා. පුටුව කඩලා මේසෙ හදන කතාවකුත් අහලා තිනේ. නම් ඒකම නෙමෙයි. ඒක ඇදෙන්නත් පුළුවන්, වෙන එකක් ඇදෙන්නත් පුළුවන්. අනන්න පිටි හැම එකක්ම පාන් ඇදෙනවද? ඇයි බනිස් හදන්න බැරිද? ලැබරිය ඉදියක් හැදෙන්න බැරිද? කැවිලි හැදෙන්න බැරිද? පුළුවන්. හැදෙන්න පුළුවන්. ඒකට දෘෂ්ටියක් හදන්නේ සියලු දේ ඇති වෙන්නේ නැති වෙන්න. නැති වෙන්නේ තවත් එකක් ඇති වෙන්න. දැන් මේකත් පරම සත්‍යය මේකත් පරම සත්‍යයි. ඒ පරම සත්‍ය තුලමයි ඊළඟ නැති වෙන සත්‍යයක් දැකලා තින්නේ. ඒ නිසා යාගේ සිත නිවෙනවා. කෝපයක් හදනකොටම අපි දන්නවා මේක කවදාද බිඳෙනවා. බිඳෙන්න තමයි හදන්නේ. බිඳෙන්නේ නැතුව හදපු කෝපයක් මට පෙන්වන්නකෝ. එහෙනම් අනුරාධපුර යුගයේ ඉඳලා හදපු කෝපකම තියෙන්න එපාය. අක්කර 25000ක් විතර කබඩා කරන්න කෝප්ප. මැටිවල කෝ ඒවා. හදන්නේ කැඩෙන්න. කැඩෙන්නේ නැවත හදන්න. මේ ධර්මතාවය දැක්කේ නෑද අපි? අලුත් ඒවා නිර්මාණය කරන්නේ පරණ වෙන්නේ. පරණ වෙන්නේ අලුත් ඒවා නිර්මාණය වෙන්න. ඕන් දැක්ක පරම සත්‍ය. දැන් එයා නිවෙනවා. සිවුර ඉලුණාද? ඉරෙන්න තමයි මාන්නේ. ඇයි මාන්නේ? ඉරෙන්න. කම්පා වෙන්න. ඒක මා ගන්න. එයා කම්පා වෙන්නේ. ඇයි ලෝකේ කම්පාවක් දැනෙන්නේ නැහැ මේ පරම සත්‍යයට? හේතුඵලම දාමෙන් දැක්ක කෙනා නිවුනේ. හැමදේම යාපතට කියලා දැක්ක කෙනා නිවුනේ. හැමෝම අපේ ඥාතියෝ දෙමව්පියෝ කියලා දැක්කම නිවුනේ. ඒ වගේ කෙනෙක්ලු මෙයත්. පරම සත්වයෙන් ඉන්න කෙනෙක්. එයත් නිවෙනවා. කමඨාන වඩනකොට ඒ භාවනා යෝගියාට යම්කිසි පීඩනයක් ඇති වෙනකොට කමඨාන වැඩෙන්නේ නැති වෙනකොට සිත ගොඩක් කලබල වෙනකොට ඒ භාවනායක කළ යුත්තේ කමඨාන හතරිනක නෙමෙයි වාඩි වෙලා කල්පනා කළ කොතනද මේ පීඩනය හටගත්තේ කොතනද මේක වැරදුනේ? කොතන ඉඳලාද මගේ සිත කලබල වෙන්න පටන් ගත්තේ කියලා හරියට මේක දැකලා එතන දෝෂේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක Taman සතු වගකීමක්. Tamanගේ කමටහන්ට Taman වග කියන්න එපායි. Tamanගේ මාර්ගයට Taman වග කියන්න එපායි. අල්ලපු gedara මනුස්සයා වග කියන්නේ Tamanne දන්නේ මාර්ගේ Tamanටනේ ප්‍රත්‍යක්ෂ. Tamanne හරියටම දන්නේ මේකෙන් මට නිවෙන්න පුළුවන් කියලා. ඒකෙන් නිවෙන්න පුළුවන් කියලා Taman හරියටම දන්නවා නම් ඒකේ වගකීම කාටද තියෙන්නේ? Tamanට. ඒ වගකීම් දරන්නේ නැහනේ. ඒ කමටන්ට යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහනේ. අර නිකන් නොසලකලිමත් නොසලකාරිනෝ. වැරදෙන හැම මොහොතෙම වාඩි වෙලා ගවේෂණය කරලා කල්පනා කරලා ඒක නිවැරදි කරගන්න ඕනේ. එහෙම තමයි කමඨාන වඩාගෙන යන භාවනා යෝගියා ජීවත් වෙන්නේ. කමඨාන තුල එයා ජීවත් වෙනවා. සිවුර ඇඳම එළියට යන හරියට ඇඳලා තින්න පරිමඩලේ ඇවිල්ලාද දෙවුර හරියට වැහිලාද හරියට මේවා ඉර වෙලාද ඒක ඔක්කොම බලනවා. පාත්‍රය ගන්නකොට පාත්‍රය ගත්තා, තවිකේ ගත්තා, මේ ඉඳුල් කඩේ ගත්තා. මේක හරියට පියන ගත්තා, වැව්වා, පිළිවෙල කුඩේ ගත්තා. ඒ ඔක්කොම දකින්න ඕනේ. ඒවා නිවැරදි කරගන්න ඕනේ. අතම්ම 20ක් විතර ගිහිල්ලා කෙනා ස්වාමිනාත්ස කුඩේ අර ගයේ එල්ලුවා. දැන් අතම්ම 20ක් ආයෙ එන්න එපා. කුඩේ ගන්න. ගොඩාක් දොට කුඩෙන්ම හම්බෙනවා. ඒ ලොකු හාන්දුර හොඳට තරහා යනකනම් කුඩෙන් තල තල තමයි ගෙනියන්නේ. යර ගමන ඉවර වෙනකන් තලනවා. ඇයි? ඒ ඒ අඩුව. එහෙම වෙන්නේ නැහැ. මේ කාලෙත් හිටියා. කීරිවණේට ගිහලා ඔක්කොම වැඩට කටයුතු කරලා පාත්‍රයෙන් කුඩේ එල්ලුවා බුදුහාමුදුරුත් එක්ක වැඩියා. සාමාන්‍ය භාග්‍යවත් වහන්සේ පාත්‍රය අතන වැටෙන්නේ. දැන් පාත්‍රය අතන තියලා අරියනවද? ඊට ගිහලා අරන් එන්න කිව්වා. ගියාම තමයි දැනගත්තේ කීරිවණේ සම්පූර්ණ ඉරිදී මව්ප එකක් කියලා. ගිහලා බලනකොට මොකවත් නැළු ඔක්කොම කටුපඳුර තියෙන්නේ කුටියේ නිකන් ගහක එල්ලෙනවා අරක. ඒක අරගෙන ආවා අපෝ. එහෙම වෙන්නේ තාපසයා නිතරම ඒවා බලන්න ඕන පරිස්සා කරන්න ඕන. තම්පාස් වෙනකොට රේසරේ අරන් යනවා. සබන් කැටේ අරන් යනවා. එහෙම නැත්නම් නානකඩේ අරන් යනවා. තුවායක් අරන් යනවා. ඇවිල්ලා මේ ඔබ වහන්සේගේ තුවාය අර ගහේ තිබුණනේ. ආ ස්වාමී තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ රේසරේ අර ගලේ තිබුණනේ. ආ ස්වාමී. දැන් කට්ටිය 25ක් විතර ඉන්න ඕනේ අපේ අඩුපාඩු ටික හදන්න. අරියට ඒ ගෙනිච්ච ටික හතරක් ගෙනිච්ච හතර ගෙනාවද? තුනයි එන ආ තුආයේ ගයි ගිල් අරන් එන. ඒක 100 පීටෝ ගන්න නැවතේ වැරද්ද කරන්නේ. ගත්ත දේ වැඩ කළා එතන විසි කළා යන්නේ. ඒක හරියට පිළිවෙලට තියෙනවා. ඒ පිළිවෙල නැති නිසා තමයි මේ කමටම වැරදෙන්නේ. ඒක තමයි භාග්‍යවත් වහන්සේ මේ වත් පිළිවෙත් කියලා කියන්නේ ඒ පිළිවෙල හදන්න. ඒ පිළිවෙල තුලින් කමඨං ඉක්මනට වැඩෙන ಗುಣධර්ම වැඩෙනවා. කයේ ගොඩාක් අඩුපාඩු දුර්වලකම් නිවැරදි වෙනවා. වත් පිළිවෙත් නිකං කියලා නෑ භාග්‍යතුන් වහන්සේ. අනාගතේ හැම වතක්ම අපි කතා කරන ඒක තුල තියෙන විද්‍යාත්මක භාවය. ඒක තුල ඇතිවෙන නිරෝධ සමාපත්තිය. හැම වතක්ම අපේ චරිතය අර පිළිමයක් වාගේ නෙලනවා. ඒ වත් ඒවා ශ්‍රේෂ්ඨ වත් ඒවා. ඒක හැම එකක්ම අපි සාකච්ඡා කරන ඉදිරියට. ඒ හැම එකක්ම හොඳට පිළිවෙලට කරන්න ඕනේ. Tamanට වැරදෙන තැන් අඩුපාඩු තැන් හොයන්න ඕනේ. හොයලා ගවේෂණය කරලා ඒවා නිවැරදි කරන්න ඕනේ. දැන් කමඨාන කොහොමද වඩන්නේ? ඇතිවීම නැතිවීම දකිනවා. කොයි විදිහට දකින්නේ? ඇති වෙන්නෙම නැති වෙන්න. නැති වෙන්න. නැති උනා නෙමෙයි. උනා නෙමෙයි. මම දන්නවා තාම තේරුන්නේ නැහැ කියලා. ඇති ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ කවදාරි නැති වෙනවා. ඒක කවදාරිනේ දැන් උනාද? නැහැ. එහෙනම් නැති එකක් හදාගත්ත නිසා පොඩි පීඩනයක් ආවත් විතර ලොකු පීඩනයක් නෙමෙයි. පොඩි පීඩනයක් ආවා. අවිවේකයක් ආවා. ඇති වෙන්නෙම නැති වෙන්න